හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ 60 වෙනි 69 වෙනි භවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ අවසේ ධර්ම දේශනා සඳහා වෙන් කරගත්ත පැය අපි සීලම දනායේ සඳහා ධර්ම දේශනාවක් සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ පුරිස පුග්ගලස්ස යං චේව කාය කම්මං යං චේව වචී කම්මං යං චේව මනෝ කම්මං යතා දිච්ඡෙන් සමන්තං සමාදින්නම් යාච චේතනා යාච පනිදියෝච යාච චේතනා යාච පත්තනා යෝච පනිදියෝච සංඛාරෝ සබ්බේතේ ධම්මා ඊට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒක ධම්ම වර්ගයේ සූත්‍රයක් මේ වැඩමුළුවේ තේමාවට වශයෙන් ධර්ම දේශනා මාතෘකාව වශයෙන් මුලින් තියාගත්තා. මේ සූත්‍රයේ පරම පතම අර්ධය පළවෙනි කොටස සරුවචනාංශේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන නපුර මිත්‍යා දෘෂ්ටියේ තියෙන ආදීනව විස්තර කිරීම සඳහා වෙන් කරගෙන සඳහන් කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ දෘෂ්ටිය සම්පාදනය කරගන්න නැතුව සකස් කරගන්න නැතුව ඍජු කරගන්න නැතුව යම් වූ කාය කර්මයක් කරනවා නම් යම් වූ වචී කර්මයක් කරනවා නම් යම් වූ මනෝ කර්මයක් කරනවා නම් ඒ අර දිට්ඨියේ ආශ්‍රය ලැබෙන ditthිය අනුව යන ඒ සියලු කාය කර්ම වචී කර්ම මනෝ කර්ම විශේෂයෙන් මනෝ කර්ම වශයෙන් යාච චේතනා යාච පත්තනා යෝච පනිදි යෝච සංඛාරෝ යම් ප්‍රාර්ථනාවක් යම් චේතනාවක් යම් පණිදියක් පණිදිය කියන්නේ අපි සඳහන් කරන ජය කණුවක් ළඟා වේද තනක් ඔය යම් සංඛාරයක් තියෙනවනම් ඒක ඒකාන්තයෙන්ම අහිතාය දුක්ඛාය අමනාපාය සංවතිති ඒ කෙනාට අහිත පිනිස දුක පිනිස අමනාපේ පිනිස පිහිටනවා ඒක නිසා සද්දිත්‍ය ඍජු කර ගන්නාතෙක් කරන සෑම ක්‍රියාවකින්ම Tamanට බලාපොරොත්තු සුන්වීමක් හිතු දේ නොපැතීමක් නැපැතු දෙයක් නොලැබී යාමක් නිසා වෙහෙසක් දෙවිලි දෙවිලි හට ගන්න. ඒ ටික විස්තර කරලා එතකොට කෙනෙකුට බය උපදිනවා. එතෙක් කරන විස්තරයෙන් අපි මේ බව නොදැන අපි විවිධ ආයතන වල පිට ලැබලා ලස්සන කාය කර්ම කරන්න ඉගෙන ගන්න. ලස්සන නටන්න, ලස්සන කතා කරන්න, ලස්සන වැඩ කරන්න ඉගෙන ගන්න. මේ වගේම යම් යම් විවිධ ආයතන මගින් අපි වචී කර්ම පුරුදු කරනවා. සබාවක් කතා කරන්න, හොඳට සින්දුවක් කියන්න, හොඳට කතාවක් පවත්වන්න. ඒ වගේම මනෝ කර්ම වශයෙන් උත් අපි විවිධ උපක්‍රම කරන්න හදනවා. නමුත් කවදාකවත් ඒක සම්මාදිට්ඨිය ඇති කරන අවිද්‍යාව දුරු කරන මිත්‍යාදිට්ඨිය දුරු කරන්නේ නැති එකක් නම් මේ සේරම පිටින් ආපු සායමක් විතරයි. ඒ පුහුණුව යන්නේ ඇත්තටම අනුන් රවට්ටණ්ඩයි, තමනුත් රවටෙන එකයි. යට ඒ ශරමේ යට තියෙන මේ අවිද්‍යාව එනතම මේ මිත්‍යාදිට්ඨිය ඒක නඩ දුක පිණිස පිටවෙනවා. ඒක ਸਰුවත්ංශයේ සඳහන් කරන්නේ කොඹෑටයක් හරි, තිත්ත ලැබුවටයක් හරි, කරවිලටයක් හරි, පොළවේ හරි පිටපුවාම පෘථිවි රසය වූ ආපෝ රසය පොළවේ තියෙන ඕජාව එයා උරා ගන්නෙම තිත්ත රසය ඇති කරන දේවල් හදන්නයි ඵලයක් තිත්තයි. ඒ විස්තර කරලා ඒසා විශාල අනිවාර්යම කෙනෙක් තමන්ගේ හිතසුව සඳහා සිදු කරගත යුතු සකස් කරගත යුතු මිච්ඡාදිත්‍ය ගැන නොසලකා මේ බාහිරේ හදන්න යෑම නිසා ඒක නාගේ බලාපොරොත්තු සුන්වි සිද්ධ වෙනවා. හිතුවපැතු දෙනුපෙනී යනවා. ඒකල අනිත් පැත්ත විස්තර කරනවා. යම් කිසි කෙනෙකුට සම්මාදිට්ඨිය තියෙනවා යහ දර්ශනයක් නිවැරදි දැක්මක් පුළුල් දර්ශනයක් ඒ කෙනා ඒ දර්ශනයේ යුතව මොනවා හරි කාය කර්මයක් කරනවා මොනවා හරි වචන පාවිච්චි කරනවා වචී කර්ම කරනවා ප්‍රණීති වශයෙන් මනෝ කර්ම වශයෙන් යම් ප්‍රාර්ථනාවක් යම් චේතනාවක් යම් ප්‍රනිධියක් යම් සංස්කාරයක් කරනවා නම් ඒ කරන තියෙන හැම දෙයක්ම සබ්බේතේ ධම්මා ඊඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සම්මතති. තමන්ගේ හිතුපැතු දේවල් ඉෂ්ට වෙන විදියට කාන්තිමත් දේවල් තමන්ට කැමති දේවල් මනාපේ වෙනස හිතසුව පිංස පිටව. ඒ නිසා ඒකට හේතුව ਸਰවඥයන් තංකි චේතු දික්ඨිහිස භික්ඛවේ භද්దికා. මේ දෘෂ්ටිය භද්‍රයි. ඒ භද්‍ර නිසා යාගේ ඒ භද්‍ර දෘෂ්ටියෙන් පෙරිලයින හැම හිතවිල්ලක්ම හැම වචනයක්ම හැම ක්‍රියාවක්ම Tamanටත් අනුන්ටත් හිතසෝපින් ස්පීකර්. ඉතින් මේ නිසා අපිට සිද්ධ වෙනවා කෙනෙකුට අනිකුත් වැඩ කරද්දී හෝ පුළුවන් නම් ප්‍රමුඛතාවය දීලා මේ Tamanගේ දිට්ඨිය මොන වගේ එකක්ද කොහොමද ඒක ඍජු කරගන්නේ කියන එකට ප්‍රමුඛතාවය දීලා ඒක රජ කරන එක. ඉතින් යෝගාවචරය කියන්නේ අන්න ඒක සඳහා මහන්සි වෙන කෙනෙක් තමන්ගේ හිත සකස් කිරීමට එහෙම නැත්නම් සත්තාන විසුද්ධිය කියන විදියට විසුද්ධියක් බලාපොරොත්තු වෙන කෙනා. ඉතින් ඒක ඉච්චර ලේසි නෑ. නමුත් යෝගාවචරය කියලා බාර ගන්නකොටම එයාගේ යටහත් පහත් ගතියක් තියෙනවා. කොළමොළ ගතියක් අයින් වෙනවා මයි තියෙන වැරදි දිට්ටි මං හදා ගන්න ඕනෑ කියන බලාපොරොත්තුව ඒක තමයි ඉතින් පටිනාම දේ යෝගාවචරය තුනේ තියෙන නිහතමානී ගතිය. නමුත් මේ නිහතමානී ගතිය අත්‍යවශ්‍ය මූලික ලක්ෂණක් වුණාට එපමණකින්ම සම්මාදිට්ඨියේ පිටින්නේ ඒකට කළ යුතු ප්‍රයෝග තියෙනවා. ඒකට කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. මේ ප්‍රතිපදාව හරි භය ගම්බීරයි බොහොම සංකීර්ණයි. නමුත් ඒකේ තියෙන ප්‍රායෝගික පැත්ත තමයි බොහෝම සරල තැනකින් පටන් ගන්න. පටන් ගත්ත සරල බව එnde ende ende ende යෝගාවචරයාගේ <clears throat> භාවනා මෝරණවත් එක්කම ක්‍රමයෙන් සංකීර්ණ භාවයටපත් වෙනවා. ඒ නිසා ඒක ඇත්තට බරකට දැනෙන්නේ ඒ ඒ වෙලාවේ ටික ටික හැම චිත්තක්ෂණයකම මානසික කාර්ය පවත්වාගෙන යනකොට යෝගාවචර ජීවිතේ පටන් ගන්න ඉස්සෙල්ලා බරපතලයි කියලා හිතිච්ච දේවල් ධර්ම කටුණු විනය කරුණු එන්නේ එන්නේ එන්නේ තමන්ට සම්පාදනය කරගත හැකි දිරව ගන්න පුළුවන් තීරුම් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ සඳහා ගත කරන ජීවිතයේදී ඒ යෝගාවචරයක් කැප නොකරන දෙයක් නෑ. එම කැපකරන මේ දේ බෑ කියලා පටන් ගත්තොත් බෑ කියන චිත්තක්ෂණයම යෝගාවචරකම නැති වෙනවා. යෝගාවචරය නිතරම සලකන්න ඕනේ. මේ සම්මා දිට්ඨිය ඇතිවීම පිණිස මිච්ඡා දිට්ඨිය දුරු කිරීම පිණිස කළ යුතු දේ මම කවදා හරි කරන්න ඕනේ අද බැත්නම් හෙට හරි කරන්න ඕනේ කියලා පුළුවන් ටික කරගෙන කරගෙන යනකොට ඒ බෑ කියපු දේවල් සංකර දේවල් එමීට එමීට එමීට එමීට තමන්ගේ ප්‍රමාණයේ හැටියට දිනු වෙන්න පටන් ගන්නවා මේ මිච්ඡා දිට්ඨියේ එහෙම නැත්නම් අවිද්‍යාවේ අපි සාමාන්‍ය කල්පනා කරන්නේ අවිද්‍යාව කියලා නොදැනීම කියලා. ඒ අවිද්‍යාව කියන නොදැනීම ඉගෙනීම හරහා නැති කරන්න පුළුවන් කියන නිසා අධ්‍යාපන අධ්‍යාපනඥයෝ මතේක ඉන්නවා ඉගෙනීමෙන් උගන්වීමෙන් කෙනෙකුගේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන් ඒක නිසා මේක මානවයට පමනක් කළ හැකි ඉතාම වැදගත් කටයුත්තක් කියලා. නමුත් ඒකේ ඒ කියන විදිහට මේ යනවා වෙනුවට ඒකේ සාධාරණ තව පැත්තක් තියෙනවා අපිට පේන්නේ නැති. මොකද මේ අවිද්‍යාව දෙතෑවරයි එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව. තාම දන්නේ නැතිකම. යටපැත්තේ තියෙනවා මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව දන්නවයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ දෙකෙන් උගන්වීමේදී අපපටිපත්‍ය අවිද්‍යාව නැති කරන්න පුළුවන්. එයා පොල්ලතු කියන්න දන්නේ නැහැ. පොල්ලතු කියන්න උගන්වන්න පුළුවන්. සංගීත භාණ්ඩය ඇසෙල්ලම් කරන්න දන්නේ නැහැ. සංගීත භාණ්ඩය ඇසෙල්ලම් කරන්න උගන්වන්න පුළුවන්. ගණන් ශාස්ත්‍රය දන්නේ නැහැ. ගණන් ශාස්ත්‍රය උගන්වන්න පුළුවන්. නමුත් අමාරුම දේ තමයි එයා හිතාන ඉන්නවා නම් මම දන්නවයි කියලා අන්න ඒකමකන එක මිනිස්සයා කෝවේ දාලා අඹරුවත් එයා දන්නවයි කියලා හිතාන ඉන්න මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ඉතාමත්ම අහේනි කරයි ඉතාමත්ම දුක් දනවන සුළුයි ඒක බොහෝ විට මාන්නයත් එක්ක ඒ නිසා එවැනි කෙනෙක් මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ගත්ත කෙනෙක් අමාරුම දේ තමයි යාගේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව දුරුවන් කරන එක ඒක මරණයටත් එහා කෙනෙක් කොච්චර දැඩිවට දැඩි ලෙස මම මේ දේවල් දන්නවා මේක මගේ විශේෂ ශාස්ත්‍රය මේක මගේ බල ප්‍රදේශය කියලා යම් කෙනෙක් හිතාන ඉන්නවනම් ඒකට මොනම විදිහකට අභියෝගයක් එල්ල වුණොත් ඒ පුද්ගලයා කිපෙනවා. නයා පෙනේ උස්සන්නා වගේ. ඒක නිසා විද්‍යාව ඇති කිරීමේදී සම්මාදිටිය ඇති කිරීමේදී මිච්ඡාදිටිය දුරු කිරීමේදී නොදන්න දේ ඉගෙනීම පමණක්මදි ඒකට යට තියෙන දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේවල් ඒ යෝගාවචරයට ෂට ගති, මායාවී ගති, වංචනික ගති වශයෙන් ඒ යෝගාවතරයා බිම්පට්ටන. ඒ ෂට මායාවී වංචනික ගති ඒ යෝගාවචරයට පෙන්වලා දෙන්න ඒ යෝගාචරයට වැඩිය ගුණවත් ඒ යෝගාචරයට වැඩිය සිල්වත් ඒ යෝගාචරයට වැඩිය දැනුවත් ඒ යෝගාචරයට වැඩිය අනුන් කර අනුකම්පාව ඇත්තා වූ බරපතල කල්යාණ මිත්‍රෙක් ඉන්න ඕනේ එහෙම දෙයකට වාංගු වෙන්නේ නැතුව හරිම අමාරුයි කාගේ හරි තියෙන වරදව වටහාගත්ත දෙයක් නිවැරදි කරනවා කියන්නේ. නිසා අධ්‍යාපනයේට කිසිම විදිහකට ක්‍රමයක් නැහැ. අධ්‍යාපනයේ හිතන්න බෑ කොහොමද මේ වරදවාගත්ත දේ සකස් කරලා දෙන්නේ කියලා. ඒක නිසා බටහිර චින්තනයේදී ඇක්වයිනාස් කියන පියතුමා කතෝලික සභාවේ ඒත්තු ගන්නවා යම් කිසි කෙනෙකුට අධ්‍යාපනයක් දුන්නොත් එයා එයාගේ සුභසිද්ධිය සලසගනිමි. අධ්‍යාපනයේ නැති කට්ටිය ඔලොමලයි, ඡණ්ඩපරුසයි, අනුන්ට කරදර කරනවා, හොරකම් කරනවා, සත්තු මරනවා. ඒක නිසා අධ්‍යාපනය දීපුවාම විද්‍යා දදාති විනයන් කියලා විද්‍යාව නිසා කට්ටිය විනීගරුක වෙනවයි කියලා කතෝලික සභාව පිළි අරගෙන තිබුණේ දිව්‍යයන්ගේ බලයට එහා ගිය අධ්‍යාපනයෙන් යමක් කරන්න පුළුවන් කියලා. නිසා කතෝලික සභාව කියේ දෙයින් අදාහ ගන්න ඔයාලට ඔක්කොම සිද්ධ වෙනවා කියලා. මේ ඇක්වයිනාස් කියන පියතුමා මුළු කාඩිනල් සභාවම ඒත්තු ගන්නවා නෑ දිව්‍යඥාන්සේ අපිට යම් ස්වච්ඡන්දතාවයක් දීලා තියෙනවා. අපි කැමැත්තක් කරන්න පුළුවන්. ඒ කැමැත්ත හරහා අධ්‍යාපනයක් දෙන්නත් අධ්‍යාපනයේ ගණ්ඩත් ඒ සඳහා දෙපාර්තමේන්තුවක් හැදුවොත් මිනිසු මිට වැඩිය ශිෂ්ටාචාර වෙනවා. මිනිස්සු මිට වැඩිය අධ්‍යාපනයට එනවායි කියලා ඒ ඇත්තටම ඉතාම අමාරු විප්ලවයක් කරලා ඒ සම්ප්‍රදාන කුර කතෝලික සභාව ආදිනල් සභාව ඒතු ගන්නවා. ඒතු ගන්නපු නිසා බටහිර විද්‍යාඥයා සමා වෙන්න බටහිර මිනිස්සු නැත්තම් කතෝලික ආගම ඇක්වයිනස් පිටුමට අධ්‍යාපනයේ පියා කියන නම දාලා තියෙනවා ලංකාවේ තියෙනවා ඇක්වයිනස් මධ්‍යස්ථාන මේක කරලා ටික කාලයක් ගියාට මොකක්වත් උනේ නැහැ මිනිස්සුන්ගෝ කියන කිසිම කිසිම හැදියාවක් ආවේ නැහැ අමනේ අමනේ යමයි අනුන්ට හිරියර කරන එක හිරියර කරනවාමයි ඒ නිසා අධ්‍යාපනය පිළිබඳ මිනිස්සුන්ට සැක පහළ වුණා. හැබැයි අක්වානස් පිටුමගේ ගුණ නිසා කවුරුත් එච්චර ප්‍රසිද්ධිය කතා කරේ නැහැ. නමුත් ඉස්සල්ලාම වතාවට බුද්ධඝම් පොතක් කියවපු මීට අවුරුදු 200කට ඉස්සල්ලා ආත ෂෝෆන්නාව කියන මිනිසයා මෙයා කිව්වා බුද්ධඝමේ පොතක් බලලා තමයි මේ ආభాෂය ලැබිලා තියෙන්නේ. මිනිස්යාට ඇක්වයිනාස්තුමා කියන විදිහට ඇත්තටම ස්වච්ඡන්දතාවයක් තියෙනවා. තමන්ට මෙහෙවීමේ ශක්තියක් තියෙනවා. ධර්ම බලධාරී දිව්‍යඥාන්සි ඔක්කොම කරනවා නෙවෙයි. හැබැයි මිනිස්යාට දෙන හැම ස්වච්ඡන්දතා ස්වච්ඡන්දතාවයකම මිනිස්යා තමන්ට හානි කරගන්න. තමන් හිතාමතා කරන හැම දෙම පව්. තමන් හිතාමතා කරන හැම දෙයකින්ම හානි වෙනවා. බුදුහාමුදුරු කියන්නේ ඒකයි මිච්ඡා දිට්ඨිය කියන මිනිහා යමක් කියනවා නම් යමක් කතා කරනවා නම් යමක් කරනවා නම් යමක් කියනවා නම් යමක් හිතනවා නම් සියල්ල හිත අහේනිය පිණිස දුක පිණිස දෝමනස්සේ පිණිස හිතිනවා. මිත්‍යා දෘෂ්ටික බටහිර ලෝකයේ හෝ දේවාදීහිලි කාර්යයා එයා අතට මොන ස්වච්ඡන්දතාවය ගත්තත් හොඳට කැපෙන පීයක් අතර ගත්ත මිනිහෙක් තමන්ගේ බට රැන ගන්නවා වගේ ස්වච්ඡන්දතාවය තියෙන තරමට මිනිහා අමනයි. බලය ලැබෙන්න ලැබෙන්න කරදර කරගන්නවා. මේක ඊ타ත්ම අමිහිරි කර බටහිර දර්ශනයේ සංදිස්ථානයක් වුණා. එහෙම කොහොමද මිනිස්සු තමන්ට තියෙන හැකියාවෙන් තමන්ට තියෙන අධිකාරී ශක්තියෙන් තමන්ට තියෙන ස්වච්ඡන්දතාවෙන් හානි කරගන්නේ මනුස්සයා තමන්ට හිතසුව සඳහානේට කටයුතු කරන්න කියලා. නමුත් අත ෂෝෆන්ව කිව්වා මනුස්සයාගේ පටන් ගන්න මිත්‍යා දෘෂ්ටිය දැනට තියෙන මේ කෙලෙස් තියෙන හිත සැප අඳුනන්නේ නැහැ. ඒක අඳුනන්නේ වගකීම් කරදර ඉසේකක්කුම් මානසික අසහන දැවිලි තැවිලි විතරයි. කවදාකවත් මනුස්සයාට නිදහසක් විවේකයක් උදකලාවක් ගැලවු මාර්ගය වශයෙන් තේරෙන්නේ. ඊට පස්සේ අත ෂෝෆර්නව කියන දාර්ශනිකයා බටේට චින්තනයේ නාස්තිකම චින්තකයෙක් විදිහට හංගඩු ගැව්වා. හංගඩු ගැව්වට පස්සේ ඊට පස්සේ ආපු නීච්චේ ෆ්‍රෙඩරික් නීච්චේ දිගටම කතා කරලා කිව්වා ආත ෂෝෆර්නව කියූප එක ඇත්තයි. මේ මොකද්ද කියන්නේ? සබ්බේ සංඛාරා දුක්ඛා. හිතාමතා කරන හැම දෙයක්ම දුකයි. ඒක අපි දන්නවා. සබ්බේ සංඛාරා දුක්ඛා කියන මේක අවුරුණක් දන්න දෙයි. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ නිසා සංස්කාර කියලා කියන්නේ හිතමතා කරන දේ. ඒ නිසා අපි ගොඩක් හිතලා කෙරුවොත් ගොඩක් අක්කා. ඉබේ වෙන්න දෙන්න මෙච්චරයි දබ්බෙච්චරයි අපිට ප්‍රතිපදාව කියලා කියන්නේ. අපි ඊයේ කතා කරා මේ හුස්ම ඉබේ වෙන්න ඇරලා චේතනා මොනවාක්වත් කරන්නේ නැතුව කය තැම්පත් කරලා මැටි පිළිමයක් වාගේ කුඹහක් වාගේ පිරමීඩයක් වාගේ මේක දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒ මොකද එතකොට අඩු ගානේ පව් කෙරෙන්නේ නැහනේ. කාය ක්‍රියාවක් ඇත්තෙත් නැහැ, වචීසික ක්‍රියාවක් ඇත්තෙත් නැහැ, මනස නම් වැඩ කරනවා. එහෙම බලාගෙන ඉන්නකොට ඕන තේරෙන්න පටන් ගන්නවා මේක ඇතුලේ මමයා වැඩ නොකරට, මමයා හිතලා බල්ලා වැඩ නොකරට, මමයා හිතලා බල්ලා කතා නොකරට ඇතුලේ බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ වැඩ ගොඩාක් යනවා. ටර්බයින් එකක් වැඩ කරනවා වගේ බොහොම ශීඝ්‍රයෙන් කරකැවෙනවා බය හිත වෙන බය ඇති වෙන සුළුයි මේ ක්‍රියා රාශියම අපි භවය කියලා කියනවා ඇත් දෙක වහගෙන ඇතුළේදී ආ බලනකොට මම වෙමි මම මැරිලා නැහැ මම ඉන්නවා මට නිින්ද ගිල්ල නැහැ මට 80ක් නැහැ කියලා දැනෙන දැනීමක් තියෙනවා ඒක හුදු අවිචාරවත් ශක්තියක් අවිචාරවත් බලයක් අවිචාරවත් වේගයක් ඇතුළේ තියෙනවා මේකට කවුරුවක්වත් කැමති නැහැ මේක මමයා කියා ගන්න. නමුත් ඇත් දෙක හොගත්තට පස්සේ වෙන ගිහිල්ලා හැප්පෙන තැනක් නැහැ. මේක දිහා බලාගෙන ඉන්නකොට මේ අවිචාරවත් ජවය, ශක්තිය, බලය කිසිසේත්ම මම කියා ගන්න කැමති නැති නිසා අපි ඒක ඇතුලේ ක්‍රමික චක්‍ර හොයනවා. පැටර්න්ස් හොයනවා. එහෙම නැත්නම් ආකාර හොයනවා. එතකොට හුස්ම ඉන්න පටන් ගන්නවා ක්‍රමික ආකාරයෙන්. ඒක හරියට කියනවා නම් මුහුදු වෙරළක් ඇතුළට මුහුදු වෙරළකට ගියාට පස්සේ ඈත පේන සිටිජේ ඉම හොඳටම ප්‍රසිද්ධයි. ඊටාම ගැඹුරු දැන නමුත් හරි කම්මැලි. හරි පාළුයි. ඊට වැඩිය තුනී වතුර රැල්ල ගහනකොට රැල්ල දිහා බලන්න අපි හරි ආශයි මොකද රැල්ල 1යි 2යි 3යි කියලා ගණන් කරදෑ මේ එන රැල්ල මේ යන රැල්ල කියලා තුනී වතුර සෙල්ලම් ටික වැල්ලට ගෙමිනේ හරි ආශයි ගැඹුරු වතුර තියෙන බොහොම තැම්පත් එකකාරී ගතියක් මේක දගෙනකොට හරිය බාලු උදේට ගියත් මොහොත වෙරළේ සිටිජේ එකමයි. හැන්දාවට ගියත් එකක. බටහිර වෙරළට ගියත් එකයි. නැගෙනහිර වෙරළට ගියත් එකයි. වෙරළේ ආකාර වෙනස් වෙන්නේ තුනී වතුරේ. යඹුරු වතුරේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරලා පෙරහුරු අයට ඉඳ ගන්නකොටම ওই විවේක ස්ථානයේ හිත වැටෙනවා. නමුත් ඒක හරි පාළු නිසා අපි මේක ඇතුලේ ආනාපානය හොයනවා. මේක ඇතුලේ පිම්බීම හැකිලිම හොයනවා. මොකද අර ඒ පාළු ඒකාකාරී ගතියේ හිත් බඳින්නේ නැහැ. ඒක අරමුණු කරන්න බෑ. ඒක නිමිති නැහැ. ඉතින් ඒක නිසා අපි කියනවා ඇත්ත එක වහගෙන ඉන්නකොට මහා කම්මැලි, මහා පාළුයි. හැබැයි ඕක තමයි නිවන කියන්නේ. ඕක තමයි නිවන කියන්නේ. නමුත් අපි ඒක තියේදී ආශාස ප්‍රසවාස හොයනවා. කමන්නේ බබාගේ ආශාවනේ. ඉතින් බුදුන් කියන හොඳයි ආශාස ප්‍රසවාස ගන්න අරගෙන බලන්න ආශාස ප්‍රසවාස ගෙවුනට පස්සෙත් උතෙන්නම වැටේ. දෙරම ආස්වාද ප්‍රසාද ගෙවන්න අරින්න අපි ඊයේ කතා කරා කාය සංස්කාර නතර වෙන තැන. වචී සංස්කාර නතර වෙන තැන. ඒ කියන්නේ ආනාපානේ සම්පූර්ණයෙන්ම ගෙවිලා ගෙවිලා ගෙවිලා අර ඉඳ ගන්නකොටම තිබුණ එකම තමයි ආයෙත් හම්බ වෙන්නේ. නමුත් පොඩ්ඩක් හුරුයි. එතකොට ටික ටික ටික ටික ටික ආනාපානේ ගෙවෙනවා. අර පටන් ගන්නකොට තියෙන ප්‍රධාන අවිචාරවත් අවිධිමත් අක්‍රමික ශක්තියට හිත වැටෙනවා. මේක තමයි භවය කියලා කියන්නේ. පැවැත්මක් මේකේ තියෙනවා. ඉතින් මේක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒක තුළ කිසිම කාය කර්මයක් නැහැ. ඒතර කිසිම වචී කර්මයක්වත් නැහැ. මොනම මනෝ කර්මයක්වත් තියෙනවනම් මේ සිද්ධිය දිහා බලන්නත් බෑ. මේ සිද්ධිය වෙනකොට අපි අතීතයේ බලයි අනාගතයේ බලයි හෙට බලයි අනුන් ගැන බලයි අතන මෙතන බලන්නේ මනෝ කර්ම නිසා. මනෝ කර්ම නැති වෙනකොට මෙතෙන්ට එනවා. නමුත් මේකට ගෙනියන්න බලුවා. කෙනෙක් මෙතෙන්ට යොමු කරවන්න බලන් කවුද ලෑස්ති වෙන්නේ මේක නිවන් දොරටුවක් කියලා හිතන්නේ. කවුද කැමැති වෙන්නේ මේක මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතන්න. කවුද කැමැති වෙන්නේ මේක කාය කර්මයන්ගේ සංසිඳීමක් එහෙම නැත්නම් කාය සංස්කාරයන්ගේ සංසිඳීමක් වචී සංස්කාරයන්ගේ සංසිඳීමක් චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීමක් කියලා කිසිම කෙනෙක් පිළිගන්න කැමති නැහැ. දවස් තුන ඉවරලා ගෙදර යනකොට ගෙනියන්න මොනවද දෙන්නේ කියලා තමයි කට්ටිය හොයන්නේ. තියෙන දේ දාලා යන්න කැමති නැහැ. ගෙදර යනකොට රැස් වීදේ කියලා හිතානිනවා. උඩින් යන්න පුළුවන් වෙයි කියලා හිතානවා. වතුර උඩ පාවෙයි කියලා හිතානවා. පොළවේ ඕනනම් කිමිදෙන්න පුළුවන් වෙයි කියලා හිතානවා. අනුන්ගේ හිත බලන්න පුළුවන් වෙයි කියලා හිතානවා. මේ දිබ්බ චක්කුමාල 15 දිබ්බසෝත 15 වල ඕන්න බෞද්ධයා බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ මිත්‍යා දෘෂ්ටියකින් ඉඳන මොනවා පැතුවත් මොනවා කල්පනා කරත් මොනවා කතා කරත් පව්. ඔබ සම්මිය දෘෂ්ටියක හිටියට පස්සේ ඒකේ තියෙන්නේ ක්ෂය කිරීම පමණයි. වැය කිරීම පමණයි. ඒකට කියනවා නිරෝධ සත්‍යය කියලා. දේවල් නිරුද්ධ වීම, දේවන් කෙවන් කිරීම, සබ්බ සංකාර සමතේ. සියලු සංස්කාර ධර්මයන්ගේ සමතේ. මේ ඵලෙන් මම නැවතත් අවධානය යොමු කරනවා අපි ඊයේ කරපු ධර්ම සාකච්ඡාවේදී මේ පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරා ආනෙන්ජාවි සංඛාර කියලා මේ තුනක් තියෙනවා. කොහොමද ස්වාමීන් වහන්සේ ආනෙන්ජාවි සංඛාර දුරුකල යුත්තක් වෙන්නේ? උත්තරයක් වශයෙන් මම ඒ වෙලාවේ මතක් කරේ අපුඤ්ඤාවි සංස්කාර වෙනුවට පුඤ්ඤාවි සංස්කාර හොඳයි. අවු කරන වෙනුවට පින් කරන එක හොඳයි. පින් කරනවා වෙනුවට ආනිඤ්ඤාවි සංස්කාර හොඳයි යමක් නොකර සිටීම. ඒකත් ඉවර වෙච්ච දවස වෙනකොට යමක් නොකර සිටීමත් මම කරන දෙයක් නෙවෙයි මම කරන පව් නැති වුණාට පස්සේ ඉබේම ඔකට තමයි එන්නේ. ඒකත් ආනිඤ්ඤාවි සංස්කාර වල මමෙක් නැහැ. අයිතිවාසිකම් කියන්න කෙනෙක් නැහැ. ඉබේ සිද්ධ වෙන දෙයක් තියෙන්නේ. ඒකටත් අයිතිවාසිකව නොකිය හිටියට පස්සේ සබ්බ සංකාර සමතයක් සිද්ධ වෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි සබ්බේ සංඛාරා දුක්ඛ. මොනම සංස්කාරයක් තිබ්බත් දුක. ඒකත් මේ අපේ බුදුහාමරමයි කියලා කියන්නේ. ඒක වෙන කෙනකින් ගත්ත ණයට ගත් එකක් නෙමෙයි. සබ්බේ සංඛාර අනිච්ච. අපි කොච්චර අල්ලන්න ගියත් මේ මගේ නිර්මාණ, මගේ දරුව, මගේ පොත්පත්, මගේ කීර්ති නාමය කියලා එකක්වත් අපිත් එක්ක යන්න දෙන්නේ නැහැ. ඔක්කොම අනිත්‍ය දේවල්. ඒ නිසා අපි දරුව මරන්න යන්න ඕනේ නැහැ. වස්තු ගිනි තියන්න යන්න ඕනේ නැහැ. ඒවල් ගිනි තියන්න යන්න ඕනේ නැහැ. ඒව නැති වෙන වෙලාවක් එනවනේ. වැය වෙන වෙලාවක්, ඡය වෙන වෙලාවක්. අන්න ඒකට ලෑස්තිලා ඉන්නවනම් අම්මා මලයි කියලා, ඊට ගිනි ගත්තයි කියලා, දරුවා තමන්ගේම තමන්ගේ ඉස්සරහට රජ්ජු රෝගේ නම් දෙකට කපලා කැපුවයි කියලා මේ කොහොමඩක්වත් එන්නේ යන්න තමයි. අන්න ඒකට නොසලෙන මනස. ඒකට අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන මනසක් ආගමේ අතහ ගන්න අමාරු. ආගමේ අපිට කියලා ඔයා මේ මේ කෙරුවොත් ස්වර්ග සම්පත්තිය හම්බ වෙනවා, අර සම්පත්තිය හම්බ වෙනවා, මේ සම්පත්තිය හම්බ වෙනවා කියලා මොනවදෝ රවට්ටගෙන රවට්ටගෙන යනවා. මොහොත සරුවචන් වහන්සේගේ ආගම වශයෙන් ගන්න එක හරියට තේරුම් ගන්න ධර්මයට ගියොත් ඒකේ තියෙන්නේ මොනවා ඇල්ලුවත් අල්ලන දේ හැටියට අදාළ දුකක් Tamanට හම්බ වෙන නිසා ගොරෝසු දෙයක් අල්ලනා වෙනකොට සියුම් දෙයක් අල්ලන්න සියුම් දේ වෙනුවට අතිසූක්ෂම දෙයක් අල්ලන්න මේ ආකාරයෙන් ගෙවම් කරන ගෙවම් කරන යන්න පටන් අරගත්තොත් ඒකට සම්මා දිට්ඨිය කියලා කියනවා ඒ සම්මා දිට්ඨිය එනකොට යම් චේතනාවක් යම් ප්‍රණීතියක් යම් ප්‍රාර්ථනාවක් යම් සංස්කාරයක් ආවොත් ඒ සියලු හිතට පහළ වෙන දේවල් ඉෂ්ට වූ කාන්ත වූ ප්‍රිය වූ මනාප වූ දේවල් බාටපත් වෙනවා. හැබැයි යන කෙනාට තේරෙයි ඒ වෙලාවට හිතට මොනවත් එන්නේ නැති එක තමයි නියම සම්මාදිට්ඨිය කියන්නේ. ඒ නිසා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අද්දිට්ඨිය කියලායි මට කියලා දුන්නේ. මොනම දෘෂ්ටියක්වත් නැති එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. සියන හැම දෘෂ්ටියක්ම මිච්ඡාදිට්ඨිය. ඒක නිසා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා භාවනා කරගෙන කරගෙන ගියාට පස්සේ සම්මා දිට්ඨිය කියලා ධාතුන් වහන්සේලා වගේ මොනවා හරි ආම්බුවේ කරඬුවක් උඩ දීලා තැම්පත් කරලා හඳු කුරුපත් කරන්න පුළුවන් වෙයි කියලා සම්මා දිට්ඨියක් හම්බ වෙන්නේ නැහැ. මෙතෙක් කල් අල්ලගෙන හිටියනම් ඊ හැම එකක්ම මිත්‍යා දිට්ඨි බවත් මේ සියල්ල අතහරින්න ඕනේ බවත් විතරයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක නිසා මම හිතනවා ඒ සම්මා දිට්ඨිය පිළිබඳ සරුවචන් වහන්සේ දීලා තියෙන මේ නිර්වචනය අමාරුවෙන්ම තේරුම් ගන්නේ බෞද්ධයා විතරයි. බෞද්ධයන් මොන්නව හරි අල්ලන්නයි හදන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒක එක පැත්තකින් අගය කරනවා. උන්වහන්සේ සඳහන් කරන ඊටාම ගොරෝසු දේවල් අල්ලන මිනිස්සයාට සියුම් දෙයක් පෙන්නලා සියුම් දෙයක් අරමුණු කිරීම හරහා ගොරෝසු දේ අතාරවන. සියුම් දේ ලෑස්තිලා ඉන්න කෙනාට අතිසූක්ෂම දෙයක් පෙන්නලා කියනවා සියුම් දෙත් අතාරපන් කියලා. අතිසූක්ෂම දේ තියාගෙන කරනවා මොනවාක්වත් නැති දේ සාපේක්ෂව ඕකත් අතාරින්න කියලා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අර ගොරෝසු දේ සියුම් දේ මාර්ගෙන් අතහැරලා යනකොට ඒකම තමයි අද බල ඉඳ ගන්නකොටම දැනෙන ගොරෝසු ආස්වාස ප්‍රස්වාසය නානා ප්‍රකාර කාමචන්ද වලට වැඩිය හොඳයි. ඉති ගෙදරවල ඉන්නකොට තියෙන කාමචන්ද වලට කාම සංඥාවට වැඩිය හොඳයි. නමුත් මේ ආස්වාස ප්‍රස්වාසයේ දැම්මට පස්සේ ඒක දීගං වාස සන්තෝ අසසාමීති පජානාති කියන දීර්ඝ ආස්වාසය කිටි ආස්වාස බවට පත් වෙනකොට දැනගන්න ඕනේ. දැන් මේ ආස්වාසය සම්බන්ධ සංස්කාරات ගෙවිමින් පවතින්නේ. ඒක ක්ෂය වෙනවා. ආ මේක හොඳයි ගොරෝසු ආනාපානට වැඩිය. ඊටසේ මේ සියුම් විච් එක දිහා සතුටින් එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තිය හරි. එහෙම නැත්නම් මේ කෙලෙස් අඩුවීමක් වෙන්නේ සම්මා දිට්ඨියකට එන්නේ කියලා මේක සතුටින් බාරගත්තොත් ඒක අතිසූක්ෂම සම්මා ආනාපානයක් බවටපත් වෙනවා. අන්තිමට ගිහිල්ලා හොඳට අවස්ථාවක් එනවා ආනාපාන කියන නිමිත්ත නැති ආනාපානේ කියන අරමුණ නැති එහෙත් 100%ක්ම සතිය තියෙන තැන. 100%ක්ම සමාධියේ තියෙන තරම්. එතකොට පේනවා ආරම්මණයේ පවතින සතියට වැඩිය හුඟක් බලවත් මේ අනාරම්මන සතිය. නිමිත්තක් හේතු වෙලා යන සමාධියට වැඩිය හොඳයි අනිමිත්ත සමාධිය. නමුත් මේක භාවනා කරනවට වැඩිය මේකට ලෑස්ති වෙලා යෑම හරහා මේක එනකොට මේ භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා දැනගන්න සුළු දැනගන්නා සුළු යෝනිසමනසිකාරයක් හරහා ඥානවන්තයා බොහෝම ඉක්මනට සාක්ෂාත් කරනවා. මේ ගැන ලෑස්ති නැති එකන, දන්නේ නැති එකන ආනාපානේ සංසිඳනකොට හයිය හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා මේ මොකද වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හිතනවා භාවනා කරලා කියලා සලුවක සාදාලා නැගිටලා යනවා. ආනාපාන භාවනාව හොඳටම කරනවා. නමුත් ඒ යෝගාවචරයකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. ඒ මොකද අපේ හිතේ තියෙනම රැස් කිරීමනේ. අපි හිතන්නේ එnde end end ගොරෝසු වෙන්න ඕනේ. end end end ප්‍රකට වෙන්න ඕනේ. end end end end වැඩි වෙන්න ඕනේ. ඒකයි භාවනාව කියන්නේ. එහෙම හිතන එකේ සාධාරණයක් තියෙනවා. ආනාපාන නිමිත්ත ඇර වෙන ඕනම දෙයක් කරා භාවනා කරුවොත් වැඩිමක් වෙනවා. ආනාපානය පමණක් බලන්න බලන්න කියනවා. ඒකට නිදර්ශනයක් වශයෙන් මේ දර්ශනේ මේ කතාව කියලා අටුවාචාරින් වහන්සේලා මතක් කරන්නේ හොඳට ගාන්ටාර ලෝහයකින් හදපු හොඳ කිංකිරි නාදෙන ගාන්ටාරයකට හයියෙන් ඩෝංගාලා ගැහුවට පස්සේ ඒකේ කිංකිරි නාදය එන්නේ එන්නේ එන්නේ තුනි වෙන්න පටන් ගන්නවා. යෝගාවචරයක් මේ ගෙවෙන තුනි වෙන සද්දට අහුම්කන් දීගෙන හිටියොත් වෙන සත්ත මගාරවගෙන කොච්චරක් දුරට යනකම් මේ සද්දේ තුනි වෙනකම් අහන්න පුළුවන්ද? ඊට පස්සේ සද්දෙට මොකද වෙන්නේ? සද්දෙ නැති වෙනවද? අනික් සද්දත් හැංගෙනවද? නැත්නම් මගේ අවධානය වෙන තැනකට යනවද කියලා බැලුවොත් තර්කයෙන් කියන්න පුළුවන් සද්දෙ නම් තව තියෙනවා. නමුත් මට අල්ලන්න බෑ. එක තැනකදී සද්දෙ නොදැනී යනවා. ඉන්නේ වගේ තමයි ආනාපානේ. ඇත්තටම ආනාපාන නතර වුණා මැරෙන්න එපායි. මැරෙන්නේ නැහැ. නමුත් තියෙනවා ආනාපානේ දැනෙන්නේ නැති මට්ටමට යනවා. එතනදී මේක ප්‍රතිපදාව හරි. කෙලෙස් අඩු වෙනවා තමයි. මම ඒ නිසා මේ ගෙවිච්චත් තුනී වුණත් අතිසූක්ෂම වුණත් බලාපොරොත්තු සුන් කරගන්න නැත්නම් මේක හොඳ සමාධියක් හොඳ සතියක් හොඳ ප්‍රතිපදාවක් හොඳ කෙලස් කැපීමක් කියලා. ඒක දිගටම බොහෝ වේලා ඒ ආහනපනේ තුනී වෙච්ච තත්ත්වෙ ඉන්න පටන් අරගත්තොත් ටික වේලාවකින් ආයසයක් ගැස්සিলা ආනපානේ සද්ද හිතවිලි වේදනා එන්න පටන් ගන්නවා. ආනන්ද සප්පයි සූත්‍රයේදී සර්වචාන්සේ සඳහන් කරනවා ඒ කම්පන චංචල සම්පූර්ණ නිශ්චල தත්වයකටපත් වෙනකොට පත්‍චීමට සාපේක්ෂව අපේ හඳුනා ගැනීම සංඥා ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා යම් මට්ටමක ආනාපානයටපත් වෙනවා අපිට අඳුනන්න බෑ. විඳින්න බෑ. දැක ගන්න බෑ. මෙන්න මේ தත්වෙට හිත කිට්ටු කරගෙන යනකොට හිත හැංගෙන්න පටන් ගන්නවා. හිතට දැන් එල්ල කරන දෙයක් නැති නිසා හැංගෙන්න පටන් ගන්නවා. ඒ කාලය යෝගාවචරයට මතකයේ නැහැ. මම කොච්චර වෙලා හිටියද මොකද උනේ දන්නේ පාර්ථ ගැසිලා වදිනාට පස්සේ පේනවා මේ මොහොතකට ඉස්සෙල්ලා හිටපු චිත්තක්ෂණවල කිසිම මතකයක් නැහැ කිසිම සංඥාවක් නැහැ කිසිම අරමුණක් නැහැ හිතෙන්නේ නින්ද ගිහලා නමුත් Tamanne හොඳට තේරෙනවා මට ඉරියව්ව පවතිනවා අවදි වෙච්ච ගමන් තමයි දැනගන්නේ මේක ඉස්සලා අරමුණක් තිබුණ නැහැ කියලා. ඒක නිසා මේ අරමුණු නැති ඒ සූක්ෂම తত্ত্বය අරමුණකට සාපේක්ෂව තමයි තේරුම් ගන්න පුළුවන්. අරමුණ නැති වෙලාව ඉන්න වෙලාවේදී මම දැන් අරමුණක නැතුව ඉන්නේ කියලා කවම දාකවත් කිසිම කෙනෙකුට අවබෝධ කරන්න බෑ. ඒක හරියට නිින්දේ ඉන්න කෙනා මම දැන් නිින්දේ ඉන්නේ කියලා කවදාකවත් දන්නේ නැහැ. ඒක දැනෙන්නේ අවදි වුණාට පස්සේ. ඒ නිසා අවදි වෙච්ච ගමන් මේක අකරතැබ්බයක් නෙවෙයි. දැන් මම යටිහිතට හිත බස්සණ්ඩයි හදන්නේ. එහෙම නැත්නම් tire පිටිපස්සේ වෙන නාඩගම දකින්නයි මේ හදන්නේ. ඒ නිසා මම මේක නැවත නැවත වෙන්න ඇරලා අරමුණක් ආපු ගමන් හිත කලබල කරගන්න නැතුව මානසික අසහනයක් ගන්න නැතුව ප්‍රශ්න ඇති කරගන්න නැතුව සැක ඇති කරගන්න නැතුව මේ අරමුණ ආපු නිසායි මම දන්නේ මීට ඉස්සර අරමුණක් තිබුණ නැහැ කියලා මට පුළුවන්ද ආයෙත් මේ මතුවෙච්ච අරමුණ අර ආනාපානයට හිත දාලා ආනාපානය ආයෙ ගෙවෙන්න ඇරලා ඒ ගෙවෙන අවස්ථාව දැක දැක දන දන යන්න ලෑස්ති වෙලා යන්න ඊටසේ ආයෙ අවදි වෙච්ච ගම ආයෙසෙදක් ආනාපානට දාලා ආයෙත් මේ අවස්ථාව ගන්න මේ විදිහට ඇති නැති සිුම් වෙන නැවත අරමුණු වෙන මෙන්න මේ தත්ත්වෙ දිගට කරගෙන යනකොට යෝගාවචරයා පුහුණුවක් ලැබෙනවා අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමැවීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍යමැවීම. හොඳට බලබලා ඉන්න ආනාපානේ ශූන්‍ය පැත්තට යනවා. ආයේ ශූන්‍යතාවෙන් ආයේ අරමුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක මේ ලොකුවට බැලුවට හැම ප්‍රස්වාසයක් අගම ශුද්ධ වශයෙන් සිද්ධ වෙන දෙයක්. ප්‍රස්වාසය ඉවර වෙන තැන හොඳට බලන්න හිටියොත් නොදැනෙන මට්ටමට යනවා දැනියු. ඊට පස්සේ නැවත ආශ්වාසය පටන් ගන්නකොට ආයෙ නොදැනීම හරහා දැනීමක් එන්න පටන් ගන්නවා. මේ දෙක වසංගන එක තමයි අපේ චපල හිත කරන්නේ. මේක පෙනෙන්න දෙන්නේ. මේක දැකීම අකරතැබ්බයක්. গুপ্ত ධර්මයක්. එහෙම නැත්නම් මේක විද්‍යානුකූල නෑ. මේක සම්මත දැනුම නෙවෙයි කියලා අපි මේකෙන් මගහරින්නයි කල්පනා කරන්නේ. බුදුජානසී සඳහන් කළා තියෙනවා මේ ප්‍රසවාසයේ නිමාවේ ඉඳලා ආස්වාසයේ හට ගැනීම දක්වා මේ හිස්තන මේ පරාසය මේ පදාසේ නොදකින්ද උත්සාහ කරන එක තමයි තෘෂ්ණාවේ ප්‍රධානම කෘත්‍යය. මේ දෙක ගැටලන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. යෝගාවචරය සතිය වඩන කොච්චරද කියනවනම් අරමුණු තියෙන තාක් සතිය වඩාන ගිහිල්ලා එය අපේක්ෂා කරනවා දැන් අරමුණු නැතුවත් මේ සතියේ පැවැත්මක් තියෙනවා හැබැයි මතකේ නැහැ. සංඥා නැහැ ඒකේ. රූප නැහැ ඒකේ. වේදනා නෑ ඒකේ. සංස්කාර නෑ ඒකේ. අන්න මේ කියන්නේ දැක දැක දැන දැන පංච උපාදානස්කන්ධයන් නැති චිත්තක්ෂණයක් යටිපහුව වෙනවා. හිත ඒකට අවදි වෙන්න කැමති නෑ. හිත ඒකට බයක් ඇති කරනවා. හිත ඒකට චකිතයක් ඇති කරනවා. මෙන්න මේකටයි කෙලස් කියන්නේ. කෙලස් කියන අර්ථකථනය ඔතනයි තියෙන්නේ. පෙන්නගෙන දෙන්න පුළුවන්. යොමු කරවන්න පුළුවන්. යෝගාවචරය එතෙන්ද ගිහිල්ලා කිරිගහට මෝල් ගහෙන් යනවා වගේ පෙන්වන්න පුළුවන්. නමුත් යෝගාචරය ඒක පිළිගන්න කැමති නැහැ. එතන කෙලෙස් නිසා සැක උපදවන. බය ඇති වෙනවා. එහෙම නැත්නම් නැගිටලා යනවා මේ භාවනාව මට හරියන්නේ ආනාපානේ මට ගැළපෙන්නේ මේ ගුරුවරයා හොඳ නැහැ මේ භාවනා මධ්‍යස්ථානේ හොඳ නැහැ කියලා විවිධාකාර ක්‍රම දිගේ යනවා ඒ මොකද ඒ කාය සංස්කාර සංසිඳුනට ඊට යට තියෙන චිත්ත සංස්කාර කියන සංඥා චේතනා සංඥා වේදනා කියන දෙක නැතිවීමේ අවස්ථාව වේදය අවේදිතයක් බවට පත් වෙන එක සංඤී සංඤී නොවන දැනටපත් වෙන එක මනුස්ස අත්දැකීමක් තාර්කික අත්දැකීමක් විදුහුරු අත්දැකීමක් නෙවෙයි ඒක গুপ্ত දෙයක් ඒක මනුස්සයට අදාළ දෙයක් නෙවෙයි කියලා ඒක බැහැර කිරීමේ කලාවක් තමයි අපි මේ ලෝකායත විශ්යන් අරව ගන්නවා. සරුවඥාන්සේ පෙන්න කොච්චර ලෝකායත විශ්ය දැනගත්තත් දක්ෂ වුණත් මම ගිනියලා නතර කරන්නම් මේ සියල්ලේ නැතිවීම අමාරේ මැරෙන්න ඉස්සලම දකින්න පුළුවන්. නමුත් උග පිළිගන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. ගුණා වතුර ගාවට ගෙනිච්චාට ඌ බොන්නේ නැත්නම් මොනව කරන්නේ? ගුණා නාස්ලනේ දාන වතුර ළඟට යන්න බලා. ඒක වට පිට බලන්න ගත්තොත් මේ වතුර බීපන් කියලා අපිට ගොම්බාසාව තේරෙන්නේ නැහැ. ඊෝ කංගගා ඉන්නා ඌ කරබනේ ඉන්නවා. ඒ වගේ තමයි බුදුරජාණන්සේ ඇද්දගෙන යනවා අපිව. ඇදගෙන ගියාට හැම කෙනාගේම තියෙන ඥාණය කියන එක හරහා ඒ කෙනා කරන්නේ මේකට විරුද්ධ වෙලා අරියාදු වැඩ කර කර ඉන්නවා. ලොකු ශ්‍රද්ධාවක් තියෙනවා ලොකු ලෑස්ති වීම යාමක් තියෙනවා ලොකු අත්තරදි රාශියක් තියෙනෝනේ මේ ගෙවන් වීමේ වැඩපිළිවෙල ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යම් තැනක ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුව කියන රූප විතරක් නෙවෙයි සැප දුක්ඛෝ අදුක්ඛම සුඛ වේදනා කියන වේදනා කිසිවක් නැති අවේදිතයක් තියෙනවා. වේදනා කිසිත් නැති අවේදිතයක් තියෙනවා. සංඥා මට්ටමක් එනවා මතකෙට යන්නේ නැති. මතකෙට ගන්න තරම් යන්න තරම් දෙයක් නැති සංඥාව තුනී වෙන තැනක් එනවා. එතනදී අපි කිසි දෙයක් නොකර සිටීමේදී සංස්කාර විසංඛාරගත වෙනවා. නමුත් විඥාණය මේකට බයයි. විඥාණය මේ වෙලාවට নানা ආකාර දහංගට දාලා එයා විවිධ ක්‍රමවලට එක්ක බයක් ඇති කරලා එක්ක සැකයක් ඇති කරලා එක්ක කෙලේශයක් මතු කරලා මොනවා හරි දෙයකින් මේ தત્ත්වය පවත්වාගෙන යන්න දෙන්නේ නැහැ. ඉතින් මෙතන යන එක එකක්. මෙතන හොඟ දෙනකොට යන්නත් පුළුවන් යවන්නත් පුළුවන්. නමුත් ගියාට පස්සේ මේ විඥානයේ ප්‍රතිෂ්ඨිත විඥානයේ අපපතිත්‍ිත විඥානය බාටයි මේ පත් කරන්න හදන්නේ. එහෙම නැත්නම් සනි සනිදස්සන විඥානයේ අනිදස්සන විඥානයක් වටේ පත් කරන්න හදන්නේ. ඒක නිසා මේකට අරමුණු දෙන එක නෙවෙයි කරන්න තියෙන්නේ. සියලු අරමුණු වලින් තොර කරලා කොච්චර චිත්තක්ෂණ ගානක් මට ඉන්න පුළුවන්ද? කොච්චරක් එකට අවදි වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් අන්න ඕකට සම්මාදිට්ඨිය කියයි. ඕකයි සම්මාදිට්ඨිය කියන්නේ සියලු රූප වේදනා සංඥා සංඛාර විඥාන නැති තැනකට ගියාට පස්සේ ප්‍රයෝගය හරහා භාවනා ප්‍රතිපත්තිය හරහා ඒක පිළිගන්නා සුළු පිට ලෑස්තිලා යන්න පුළුවන් තැනකට යනවනම් අපි සංසාරේ කවදාකවත් ගියේ නැති මනසේ ඊටාම ගැඹුරු තැනකට නැත්නම් මනසේ ඊටාම නිකලස් තැනකට මනසේ ඊටාම ප්‍රාග් තැනකට මනස පටන් ගත්ත තැනකටම යන්න පුළුවන්. නොගියේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේක අඳුනන්නේ. මේකට ගියාට පස්සේ තමන්ගේ අනන්‍යතාවය නැතිලා යනවා. මාන්නේ නැති වෙලා යනවා. තණ්හා කරන දෙයක් නැති වෙලා යනවා. ඒක නිසා උංගෝ දෙනකොට මේක බීචිකාවක් වෙනවා. ඒ වෙනුවට හිතෙනවා අනේ මේ වගේ වෙලාවට අනිච්චන් දුක්ඛං අනත්තං කියලා හරි භාවනා කරන්න නැත්තම්. අනේ මේ වෙලාවට මෛත්‍රී භාවනා ටිකක් කරගන්න නැත්තම්. අනේ මේකට බුද්ධානුස්සති ටිකක් දාගන්න නැත්තම් කියලා මොනවා හරි සංස්කාරයක් දාන්න. මේකට කියන්නේ පෑදීදියට බොරදී එකතු කරනවා කියලා. නැත්නම් හොද හොද මඩේ දානවා කියලා. ඉතින් ඒක සරුවචනන්සේ පැහැදිලිවම සඳහන් කරනවා මෙතෙන්ට ගියාට මේක විවේකයක් මේක නිරෝධයක් මේක විරාගයක් මේක විමුක්තියක් කියලා කිසි කෙනෙක් බාර ගන්න ලෑස්ති නැහැ. ඒ විනෝඩ දකින්නේ අකරතැබ්බයක් වුණා වගේ. මගේ හිතේක පාට නින්දට ගියා වගේ. මොනවා වුණාද දන්නේ හරියට ස්පිරිතාලයක වාට අපි ඇත්ත කැල්ල බැලුවොත් ඇක්සිඩන්ට් එකකට පස්සේ අපිට මතක නැහැ ඇක්සිඩන්ට් එක පස්සේ ස්පිරිතාලට එන කම්මකුත් මතක නැහැ. ඉතින් වටපිට බලන්න වගේ ඒ කෙනා ඒ රූප වේදනා සංඥා සංස්කාරයන් නැති චිත්තක්ෂණයේ අත්දකින්නේ අකටතැබ්බයක් වගේ. එතනදී තමයි අපිට සද්ධාව තියනවාද කියලා ඔන්න දැනගන්න පුළුවන් තැන. එතන තක්කු මුක්කු වෙනවනම් ඒ කියන්නේ සද්ධාවේ අඩුවක් තියෙනවා. එතනදී ඒකට මූණ දෙන්න පුළුවන් ශක්තියක් නැත්නම් අපිට වීරත්වයක් නැහැ. ඒ වෙලාවේදීත් වහාම සතිය පිහිටව ගන්න බැරි නම් අපේ සතිය කොර වෙච්ච සතියක් අංශ භාග සතියක්. ඒ වෙලාවේදීත් මේ තක්කු මුක්කෝ තියදී තිත සලා ගන්න නැතුව සමාධියක් පවත්වන්න පුළුවන් නම් ඒ මේ ජීත් මොනවා වුණත් ඒ தත්ත්වයටදී මට සමතුලිතතාවය නඩත්තු කරන්න පුළුවන් සමබරභාවය පාවිච්චි කරන්න පුළුවන් කම්බිය ඇවිදින මිනිසෙක් වගේ ඒ මිනිසා කම්බිය ඇවිදින කවුරු හරි හයියෙන් ගැහුවොත් කම්බේට මුළු සහලවන මුළු ඇඟම නමුත් ඒ මිනිසා වැටෙන්නේ නැතු යා ඒ වගේම තමයි මේකට ප්‍රඥාව කියන්නේ මෙන්න මේකට කිසිම දෙයක අනාලම්බිත වෙච්ච මේ චිත්තක්ෂණය තමයි තේරෙනවා ආලම්බන චිත්තක්ෂණ කියන්නේ ආරම්මන චිත්තක්ෂණ නිමිත්තක්සයිද චිත්තක්ෂණ හැම ආරම්මණයක්ම හැම නිමිත්තක්ම ආශ්‍රය කිරීමෙන් කම්පන චංචල දෙනවා අනාරම්මන අවස්ථාවේදී කිසිම කම්පන චංචලයක් නැහැ එතකොට ඒකේනා වාතේ පාවෙනවා වගේ කිසියම් තැනකට සම්බන්ධයක් නැති නැත්නම් ගුරුත්වාකර්ෂණය මිදිච්ච තැනක ජීවත් වෙනවා කෙනෙකුට වගේ ඉබේම එතන හිස් වුණාට එතන හිස් වෙලා තියෙන්නේ අසහනෙන් හිස් වෙලා එතන හිස් වෙලා තියෙන්නේ මානසික දරතයන්ගෙන් හිස් වෙනවා. දැවිලි තැවිලි වලින් හිස් වෙනවා. හැබැයි පේන්නේ ධර්මයේ දන්නේ නැති කෙනාට වෙන්නේ පාළෝ වුණා, තනි වුණා, කම්මැලි වුණා, නීරස වුණා, අසරණ වුණා, යන්නේමක් නැති වුණා, කාන්තාරක තනි වුණා වගේ තමයි පේන්නේ. අන්න එතනදී තමයි අපිට සද්ධාව කියන එක උරගා බලන්න පුළුවන්. අන්න එහෙම දෙයක් වුණත් මම බුදුන් කෙරෙහි සැලකේ විශ්වාසය මලඟ තාම තියනවාද ධර්මයේ පිළිබඳව සංඝයා පිළිබඳව තමන්ගේ සීලය පිළිබඳව සම්මාදිටියක් දැනගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව මිච්ඡාදිටියක් දුරුවන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව මට ඇදහිීමක් තියෙනවා මේ වගේ වෙලාවට මට වීරියක් තියෙනවා දරා සිටීමේ ශක්තියක් තියෙනවා මෙන්න දක්මුක්කකදී සතිය පවත්වා ගන්න පුළුවන් මේකයි මම මේ පෙන්වන්න තියෙන එකයි මරණයේදී සතිය පැවැත්වීමයි දෙකම එකයි. මරණයේදී සද්ධාව පවත්නවා කියන එකත් ඔච්චරම තමයි. මරණයේදී වීරත්වය පවත්නවා කියන එකත් ඔච්චරයි. ඉතින් අපි මේ ලෝකේ ඉන්නකම් පුදුමාකාර දෙල්ලම් කරනවා මරණයේදී පුදුමාකාර බයක් දක්වනවා. හැබැයි මරණයෙන් යාට මේ කරන කිසිම දෙයක අදාළ භාවිකුත් නැහැ. ගණන්කාරකම්, හයිය තියෙනකම්, ආඩම්බරකම්, නිලේ තියෙනකම් තවත් මොකද්ද කන් තියෙන සල්ලි තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවෙන් යනකම්. ඔයින් එහාට මොකක්වත් අදාළ නැහැ. මේ ඉන්නකන් තමයි මේ සෙල්ලම් ටික දාන්නේ. කවදාකවත් මරණේ පැත්තෙන් අපිට මේ ජීවිතේ බලන්න බෑ. අපි බලන්නේ ජීවිතේ පැත්තෙන් මරණ දිහා බලනකොට අම්මෝ පටාචාරාවට වෙච්ච දේම තමයි මිනිහත් මරනවා, දරුවොත් මරනවා, අම්මා තාත්තත් මරනවා, මල්ලිත් මරනවා, ගේත් කිනි ගත්තා ඇඳුමුත් නැහැ හෙළුවේ. ඉතින් ඒක මරණය කියන්නේ ඒ තරම් දෙයක්. නමුත් මරණය පැත්තෙන්ලා ජීවිතය දිහා බලනකොට මේක මොන වදයක්ද මේක? මොන වෙහෙසක්ද මේක? මොන අසහනයක්ද මේක? මේක මොන දැවිල්ලක්ද? මොන තැවිල්ලක්ද? මොන දෙයටද මේක නඩත්තු කරන්නේ කියලා බැලුවොත් නඩත්තු කරපු කිසි කෙනෙක් සතුටින් මැරලා නැහැ. මානව ඉතිහාසයේ කවදාකවත් මරණයට සතුටින් මුණ දීලා නැහැ සම්මාදිට්ඨික පුද්ගලෙක් අර. සම්මාදිට්ඨිය කරාට දන්නවා මේ මරණය වගේ තක්කුමුක්කුවකදී, මාරුවකදී මට මගේ ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ වීර්යය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ සතිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ සමාධිය කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? මට මගේ ප්‍රඥාව කඩා ගන්න නැතුව ඉන්න පුළුවන්ද? තාමත්ම තද බල අනතුරුවට ලක් වෙලා ජීවිතය සම්පූර්ණයෙන්ම මැරෙන්න තියෙන මට්ටමට ගිහිල්ලත් ගොඩ ආපු දෙතුන් දෙනෙක් එක්ක මම කතා කරලා තියෙනවා. ඒ අත්තු කියන ඔය කිසිම බයක් මොකුත් නැහැ අමුතුම ඥානයක් ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා මම භාවනා කරලා තිබුණේ නැහැ නමුත් ඒ වෙලාවේදී මට ඇති වෙච්ච පිරිච්ච ගතිය ඒ සම්පatti කරගතිය මට සැකයි භාවනා කරන ඔබ වහන්සේලාටත් තියෙනවා අපි හිතන මොකක්වත් වෙන්නේ නැහැ මරණය මරණයදී සිද්ධ වෙන්නේ ඒ හේතුඵල ධර්මයක් කරනවා කටයුතු සිද්ධ වෙන්නේ නෝ අපි හිතාන ගිය සියලු සැලසුම් අපි හිතාන හිටපු සියලු දේවල් අපි අතහැරලා දානවා මොන දෙයකින් අතපිට සහනයක් නැහැ. ඒ නිසා කාල් ජුන් කියන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් පස්සේ ආපු ප්‍රධාන පෙළේ මානසික විද්‍යාඥ කියනවා ජීවිතය කියන්නේ බරපතල දිග සමීකරණයක්. ලේසි නෑ ගාන හදන එක. නමුත් මරණාසන්න වෙලාවේදී කොච්චර දිග සමීකරණයක් වුණත් උත්තරේ බිඳුවයි කියන එක තේරෙනවා. හම්බ කරපු සේරමත් ඉවරයි. දැනුමත් ඉවරයි. කීර්ති නාමයත් ඉවරයි. ඔක්කොම අප්‍රිය දායාදයක් බවට පත් වෙනවා. Taman නොහිතපු කෙනෙකුට දීලා මැරෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා මේ තාම සමීක තීක්ෂණ වෙච්චි, සංකීර්ණ වෙච්චි මේ ජීවිත සමීකරණයේ උත්තරේ බිඳුවයි. යම් කිසි කෙනෙක් මරණේ ජීවිතේ පැත්තට මරණේ බැලුවොත් ඒක භයානක දෙයක් ඒ මනුස්සයාට. නමුත් මරණයේ පැත්තෙන් ජීවිතේ දැක්කොත් ඒ මිනිහා ආයෙනම් මේ ජීවිතේට එන එකක් නැහැ කියලා. ආපු එක එක්ක සතුටු වෙන්නේ නැහැ. එක එකක් සතුට වෙන්නේ. අපිට පේනවා අල්ලපු ගෙදර එක නාන හරි ජොලිය ඉන්නවයි කියලා. විරුද්ධ පක්ෂේ නායකයර පේනවා ජනාධිපතිතුමා හරි ජොලිය ඉන්නවා කියලා. ජනාධිපතිතුමාට තියෙනවා යකෝ විරුද්ධ පක්ෂ නායකයා නිකම්ම පඩි අරගෙන ඊටත් වැඩි ජොලිය ඉන්නවා කියලා. දෙන්නට දෙන්න බලන් හිටියට එක එකක් සතුටක නෙවෙයි. ඉතින් මේ මේ ආකාර බයක් ඇති කරන මේ මරණය පිළිබඳව ජීවත් වෙද්දිම ක්ෂණික මරණය අත්දකින්න නම් ඒ යෝගාවචරය දැනගන්න ඕනේ රැස් කිරීම සියල්ලටම පොදු නම තමයි සංස්කාර ඒකට ඇබ්බැහි කියලා කියන්නත් පුළුවන්. ඒ රැස් කිරීම හැම එකක්ම දුකක්. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. ඒ වෙනුවට මේ රැස් කරන හැම දෙයක්ම අස්පනා පිටම නැති වෙලා විනාශ වෙලා භංග වෙලා යනවා. මේක දැකීම කාලකන්නිකමක් නෙවෙයි. මේක දැකීම தত্ত্বයේ ඇති හැටිය දැකීමක්. ඒ නිසා අපි ප්‍රියමනාප වස්තු සියල්ලම අස්පනා පිට දැක දැක දන දන ගෙවෙද්දී දැකදැන දන දන ක්ෂය වෙද්දී දැකදැන දන දන වැය වෙද්දී නිරෝධ වෙද්දී දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ දෘෂ්ටියට කියනවා සම්මාදිට්ඨිය කියලා. අපිට මෙතෙක් කල හම් වෙලා තියෙන්නේ එකතු කරනකොට සතුට වෙන දේ. බුදුජානනාංශයේ සඳහන් කරන්නේ ආස්වාස ප්‍රස්වාස දෙකේ ආස්වාසයේ ගෙවම් කරන තැනත් ප්‍රස්වාසයේ ගෙවම් කරන තැනත් දෙකේ තමයි නිවන තියෙන්නේ. ඒක නිසා අපි ආස්වාස ප්‍රස්වාසය යාලු කරගන්නේ කොයි දේ තියෙන උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්‍යතත්තම් පඤ්ඤායති කියන සංස්කාර වල තියෙන උපදුමක් තියෙනවා එතන පෙරලියක් තියෙනවා නැතිවීමක් තියෙනවා අන්න එයින් මේ වැයවීමන තමයි Nirodhe කියලා කියන්නේ අපිට සිහියෙන් බුද්ධියෙන් මේ වැය වෙන තැන ක්ෂය වෙන තැන නිරුද්ධ වෙන තැන බලන්න පුළුවන් නම් ඒ යෝගාවචර තියෙනවා ප්‍රස්වාසයේ අන්තිම බලන්න පුළුවන් නම් ඊ타ත්ම සවිස්තරව තාමත්ම ධර්ම ගෞරවකින් යුක්තව අන්තිම දැට නැට්ටට යනකම් බිඳුවට යනකම් බැලුවොත් මේ ප්‍රසවාසයේ අන්තිම බලනකොටම තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒකේ අවසානයේ ද්‍රව්‍යයක් තිබිලා අද්‍රව්‍යයක් බවට පත් වෙන තැන. රූප තිබිලා නැති වෙන තැන. වේදනා තිබිලා නැති වෙන තැන. සංඥා තිබිලා නැති වෙන තැන. සංස්කාර තිබිලා නැති වෙන තැන. අන්තිමට ඒකට විඥාණයකට මම එතන ඉන්නවද නැද්ද මමයා ඉන්නවද නැද්ද කියන එක දැක්කන්න බැරි වීම සත්පුරුෂයාට විශාල ආඩම්බරයක් වෙන අතර අසත්පුරුෂයාට මහා බය. අසත්පුරුෂයාට මහා කම්පනයක්, චංචලයක්, සුනාමියක් ආවා වගේ. නමුත් බුදු දහම මේක පෙන්වන්නේ ටික ටික ටික ටික. කොයි කෙනාටත් ටික ටික ටික ටික පෙන්නකොට කවදා හරි ඒ ක්ෂය වෙන පැත්ත වැය වෙන පැත්ත දැකලා ආ මේක තමයි මම අවබෝධ කරන්න ඕනේ කියලා. ක්ෂය වීමට වැය වීමට පක්ෂග්‍රාහී ක්ෂය වීම වැය වීම දිහා සාදරව බලන සුදු ක්‍රමවේදයක් ඇහුවොත් අපේ හිතවල හැම කෙනාගේම සමාන ක්‍රමවේද තෝගයක් තියෙනවා. ඒක කවුරුවක් කියලා දෙන්න ඕනේ. අපිට වෙලා තියෙන්නේ අපි මේ හොයන්නේම එකතු කරන පැත්ත. අපි හොයන්නේම වැඩි කරන පැත්ත. මේ දෙකෙන් එකතු කිරීම වැඩි කිරීම කරන්න ගියොත් අඩු කිරීම බෙදීම අඩු වෙලා යනවා. ඡේ වෙන පැත්තේ තියෙන නිරෝධ සත්‍යයේ තියෙන මේ එකතුරාට කමන්නේ නැහැ. වැඩි කරාට ගමන මේ සියල්ලම නැති වෙන සුළුයි. අනේ නැති වෙන බව චිත්තක්ෂණයකටත් අමතක නොකර එකතු කරාට ප්‍රශ්නයක් නැහැ. එකතු කරොත් ඒකට ප්‍රේම කරාට ප්‍රශ්නකුත් නැහැ. අවසානයේ ප්‍රේමේ වැඩි වෙච්ච තරමට දුක ඇති වෙනවා. දුක වැඩි දුක ඇති වෙනවා දන්නවනම් ප්‍රේමතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ කියලා. එතකොට ඒ කෙනාට මේ පැමිණෙන දුක දරා කියා ගන්න බැරි මට්ටමකට යන්නේ නැහැ. ඉතින් ඒක තමයි ඉස්ලාමයේ රූප ධර්මයක් ගෙවම් කරනකොට බලන්නේ. වේදනාවක් ගෙවම් වෙනකොට සුඛ වේදනාවක් නම් ගෙවම් වෙනකොට දුකයි, දුක් වේදනාවක් ගෙවම්කට සුඛයි, ඉවර වෙන තැන බලනවා. ඉතින් සංඥාව ඉවර වෙන තැන. හඳුනා ගැනීම, දැනීම, මතක ශක්ති සියල්ලම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනී වෙනකොට මේ ප්‍රතිපදාවයි මේ වැය කිරීමයි කියලා දකින්න නම් මේ මමයා මම අඳුරගෙන තියෙන මේ සියලු ලක්ෂණු හොද පාළුවකට ලක් කරනවා. ඉන්නේ එතන තමයි සද්ධාව අපි පරීක්ෂා කරලා බලන්නේ. ඒ තියේදිත් මම තාම ධර්මයේ කෙරේ බුදුන් කෙරේ සංඝයා කෙරේ ශ්‍රද්ධාවක් තියනවාද? ඒ වගේම එහෙම වෙද්දී සංස්කරණය කරන්න එපා. ආය මොනවත් ඔලුවට දාන්න එපා. නැගිටලා දුවල දුවන්න යන්න එපා. හිතන්න එපා. සැක කරන්න එපා. මේකට නිසිනින්ද මෝරන්න දෙන්න. ඒක වැවෙන්න දෙන්න. කල යුත්තක් තියෙනවා නම් ඒකට තියන් තියෙන යමක් නොකර සිටීම තමයි. යමක් නොකර සිටීමේ දක්ෂකම තියෙනවා නම් එතනින් එහාට තමන්න තේරෙන්න පටන් ගන්නවා කරන්න නම් මමෙක් ඕනේ. කරන්න නම් මාන්නයක් ඕනේ. කරන්න නම් සුෂ්ණාවක් තියෙනවා. නිසා තණ්හා මාන දිටි තියෙන කෙනා හරි උනන්දුයි. ලොකු ගැම්මක් තියෙනවා. ලොකු නිර්මාණශීලීත්වයක් තියෙනවා. යම් තැනක භාවනා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ තණ්හා මාන දිටි අඩු වෙනකොට ඒ කෙනාට පේන්නේ Tamange නිර්මාණශීලීත්වය අඩු වෙනවා. Tamanට පේන්නේ ඉදිරියට යන්න ගැම්ම නැති වෙනවා වගේ. නමුත් සරුවචනංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ලාභ සත්කාර සම්මාන ශිලෝක අදාසින් භාවනා කෙරුවොත් ඒ නිර්මාණශීලීත්වය නැතුවට කනගාට වෙනවා. නමුත් භාවනා කරන්නේ නිවන අවබෝධය කරන්නයි ලාභ සත්කාර සඳහා නෙවෙයි නම් යාට හොඳට තේරෙනවා මේ සංසාරයේ ඇදගෙන යන මේ ජවය නාශනුවක් දාගත්ත මීහරක කරන්නේ ජවය පෝෂණය ලැබෙන තණ්හාමාන දිට්ටි තුනෙන් ඉව නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න Taman ඇතිදී බාර ගන්න කැමැති තියෙන තැනින් වැඩපටන් ගන්න කැමැති ඇති හැටිය දකින්න කැමැති ඥානය පිළිගන්න නැති දේවල් හොයන්න ගිහිල්ලා හෝ ඇති වෙච්ච දේවල් ප්‍රතික්ෂේප කරන්න ගිහිල්ලා ලැබෙන අසහනය මානසික ආතතිය මේ දැවිලි දැවිලි කවදාකවත් අන්නාවත් එක්ක තණ්හාව තියෙද්දි නැති කරන්න බෑ. සම්බනාව කියන්නෙම දැවිලි තැවිලි තමයි. තණ්හාය ජායති ශෝකෝ. ඒක නිසා මේ තණ්හාව නැති තැනටපත් වෙනකොට භවනායෙන් අනිවාර්යයෙන්මපත් වෙනවා. අන්න ඒකට සාදර වෙන්න ඒක පිළිබඳව මේක ප්‍රතිපදාව බව තේරුම් ගන්න මේ වෙනකොට මයි කිලස් අඩු වෙන බව තේරුම් ගන්න යම් දෘෂ්ටියක් යම් මානසිකාරයක් යම් ප්‍රාර්ථනාවක් තියෙනවනම් ඒකට පොදුවේ අපි සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒක නිසා සම්මාදිට්ඨිය දැනටමත් තියෙනවා කියන පදනමකින් අපිට වැඩ පටන් ගන්න බෑ. සම්මාදිට්ඨිය තියෙනවා වැඩ පටන් ගන්න ඕනකමකුත් නැහැ. එතනින්ම විවේකී ලැබිලා තියෙන නිසා අපි යම් ජවයක් යම් දෙයකට මෙහෙවලා මෙහෙවිලා ඉන්නවනම් ඒ මෙහෙවන හැම එකක්ම ওই තණ්හා මාන දිට්ඨිය තියෙන පදනමේ තියෙන. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මෙහෙවීම හරහා මම ගෙනත් තියෙන කර්මජවේ මොන වගේ දෙයක්ද? මගේ චිත්ත ශක්තිය මොන වගේ දෙයක්ද? මං කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා දැනගන්න අනිවාර්යෙන් භාවනාවක් කරන්න. භාවනාවක් කරනකොට කරනකොට සම්මාදිටිය පහළ වෙන්න පහළ වෙන්න තේරෙනවා මේ තටමලා අමෝරාවෙන් දුම් ගහලා ඉදවලා කනවට වැඩිය හරිය ලේසි ගහේ ඉඳලා වැඩිච්චා. එනිසා මේ දඟලලා තටමලා ගන්න එක්කනාගේ වැඩපිළිවෙලට සඳහන් කරන්නේ අමු අඹ කන්නයි කියන. දෙන්න ඉස්සලා කනවා. ඉවසගෙන හිටියොත් ඔය ගහේ ඉඳලා වැටෙනවා. අමතර ප්‍රයත්න කරන්න ඕන කමන්නේ. ගහේ ඉඳලා වැටුණාට පස්සේ ඒක හරි රසයි. මේකට කියන පුංචි අවශ්‍ය කරන ඉවසීම. ගහේ තියෙද්දි කඩලා දුම් ගහලා ඉලවලා කෑවත් අඹ තමයි ඉදිලා තියෙනවා තමයි නමුත් රස නැහැ. ගහේ ඉදෙන්න ඉඩ දෙන්න බැරිකම තමයි අපට වෙලා තියෙන්නේ මේ ක්ෂණික වැඩ අපි ඉල්ලනවා. එහෙම නැත්නම් අපිට ඉවසන ශක්තියක් නැහැ. මේ ප්‍රස්වාසය ඉවර වෙනකන් බලන්න ඉන්න බෑ. ආශ්වාසය ඉවර වෙනකන් බලන්න ඉන්න බෑ. ඊට ඉස්සෙල්ලා හයියෙන් හුස්ප ගන්න හදනවා නැත්නම් මේක වැරදිලා කියලා හිතනවා. ඒ නිසා මේ සම්මා දිට්ඨිය Taman තුල ඇති වෙනවා නම් මිච්ඡා දිට්ඨිය දුරු වෙනවා නම් ප්‍රධානම දේ තියෙන්නේ සුත්තමේ ඥානයෙන් හම්බ වෙන අමතර දැනුම නෙවෙයි මම මෙච්චර කල් අල්ල බදාගෙන හිටියේ මොන වගේ දෙයක්ද එහෙම නැත්නම් ඒක කොච්චර පවට කෙලෙස් වලට මාරපාක්ෂිකද එවන බුදුරජාණන්සේ අවංකව පෙනී හිටින මේ නික්ලේශී බව විවිචුරු බවත් එක බලනකොට මේ කුණු කන්දලේ අයින් කරන්නේ නැතුව මිච්ඡාදිත්‍ය අයින් කරන්නේ නැතුව ධර්මයක තැම්පත් වීමක් වෙන්නේ මේ සඳහා කරන කැපකිරීම වලදී දානයේදී අපි දස දාන වස්තු දීලා දානවා සීලේදී අපි අබය දෙනවා කාටවත් බයක් දෙන්නේ නැතුව අබේ දන් දෙනවා. අබේ දාන දෙනවා. ඒකට අපිට අබේ ලැබෙනවා. සමාධියේදී අමාරුවෙන් දුක්කසේ නීවරණ ටික දීලා දාන. මෙතෙක් බර පොදිය සංසාරය අපි අරගෙන ගියේම අත නෑර බිම නොත බැරගෙන ගිය සමාධිය. නීවරණ ටික සමාධිත පොඩ්ඩකට පොදිය බිම තියෙනවා. විපස්සනාදී අපි අතහරින්නේ අපේ රුචි අරුචිකන් ටික අපේ පෞරුෂත්ව ලක්ෂණ අපේ කර්මජාවේ. මේ රුචි අරුචිකන් ටික රැක ගන්න තමයි අපි මෙච්චර තෝතෝ අරපල කික රණ්ඩු කරන්නේ. මේ කරණ තියෙන ජඩකම් සේරම කරන්නේ මම රුචිදී කවුරු හරි හානි කරනවා මට කේන්තියක්. නමුත් යම් කිසි කෙනෙක් යෝගාවචරයක් දන්නවනම් මේ රුචි අරුචිකන් ටික කවදාකවත් මගේ හිතසුව සලසන්නේ මේ රුචි අරුචි ටික ගෙවුනට පස්සේ ප්‍රകൃතිය ඉතුරු වෙනවා. සිද්ධ වෙන සාමාන්‍ය ස්වභාව සිද්ධිය ඉතුරු වෙනවා. ඒක තමයි හොඳම දේ. ඒ තමයි ගහේ ඉදිච්ච පළතුරක් වගේ සම්මාදිට්ඨියක් සිද්ධ වෙන්නේ නිසා සරුවත්‍යංශය සඳහන් කරනවා මහණි උක් බීජයක්, ශාලි බීජයක්, එතන මුද්దిక මුද්දරප්පලම් බීජයක් වීම දැම්මොත් ඒක පොළවේ සාරේ උරාගත්තොත් ආපෝ සාරේ උරාගත්තොත් ඒක ඒකාන්තයෙන්ම මිහිරි ඵලයක් ඇති කරනවා. ඒ මොකද බීජයේ භද්‍රිකයි. දාලා තියෙන බීජයේ භද්‍රයි. ඒ නිසා ඒක තිත්ත රසේ උරාගන්නේ පොළවේ එකයි. ඒ නිසා අපි කවදා හෝ සම්මා දිට්ඨිය හිතේ බලපදියම් කරගත්තොත් විච්ඡේ ඒ දෘෂ්ටිය බද්ධක නිසා ඒක නාතින් කරන හැම ක්‍රියාවකම කතා කරන හැම වචනයකම හිතන හැම හිතවිල්ලකම එයාට විතරක් නෙවෙයි කාටත් ඉච්ඡාය කන්තාය මනාපාය සුඛාය හිතාය සුඛාය සංවත්තති. එනිසා අපිට මේ ඒ දිෂ්ටිය දෘෂ්ටිය ඍජු කර ගැනීමෙන් එපිට දෘෂ්ටි ඍජු කරගෙන පැත්තක තියලා කරන හැම කටයුත්තකදීම අපි කරන්නේ ගොනාට ඉස්සලා කරත් ඉස්සරහට දාගෙන වගේ යන්න බැරි ගමනක් යනවා. අහුවොත් කිව්වොත් එහෙම මේ දෘෂ්ටි ඍජු කරගන්න වෙලා ගන්නදී කියලා ඔක්කොම කියන්නේ ඊට වැඩිය බරපතල වගේ කීම් කියන යුතුයකම් තියනවා වෙලා නැහැ. ඒක නිසා මේ දෘෂ්ටි ඍජු කරගන්න එක පස්සේ තියලා අපි ලස්සන කාය කර්ම කරන්න ශිල්ප ඉගෙන ගන්නවා. ලස්සන වචී කර්ම කරන්න සබාව කතා කරන හැටි ඉගෙන ගන්න. නමුත් කොච්චර જાති කෙරුවා දෘෂ්ටිය වැරදි තාකල් ඒකෙන් උපදින හැම බීජයක්ම ඒකෙන් උපදින හැම දෙයක්ම අහිතාය අකන්තාය අහිතාය අමනාපාය සංවත්තති කියලා. ඉතින් මේකෙන් මේ සම්මාදිට්ඨිය කියනලා මිච්ඡාදිට්ඨියකට පෙරලෙන පෙරලිල්ල කැලණි ගඟේ ගන්න වතුරක් මහවැලි ගඟට ගිහිලා දානවා වගේ. ස්වභාවයෙන් නම් කවදාකවත් යන්නේ නැහැ. පැතුනොත් අවතර බිඳුවක් මහලිකඟට වැන්නොත් මහලිකඟම තමයි මොහේ කටෙන් එළියට යන්නේ. කැලණිකඟට වැන්නොත් කැලණිකඟෙන් තමයි. සර්වඥාන්ස අපිට බෙන්ලා දීලා තියෙන්නේ ඔබට ඕනේ නම් ප්‍රතිපදාවක් තියෙනවා. ඉස්ලාම දැනගෙන මේ සංස්කාර වශයෙන් හෝ එහෙම නැත්නම් අවිද්‍යාව වශයෙන් හෝ මේ ක්‍රියා කරන හැම දෙයක්ම මිච්ඡාදිට්ඨි ප්‍රමුඛයි. සිද්ධ වෙන හැම දෙයක්ම ලෝකේ සම්මාදිට්ඨි ප්‍රමුඛයි. ඒ නිසා අපි උත්සාහ කරන්නේ කෙරෙන කරන දේවල් නතර කරලා කෙරෙන දේවල් පිළිබඳව පුළුවන් තරම් අවදියෙන් පුළුවන් තරම් අප්‍රමාදීව පුළුවන් තරම් එළඹ සිට 100න් ගත කරනවා නම් මිනිස්යා මේ නව ශිල්ප නව විද්‍යා ක්‍රම ඉගෙන ගන්න ඉස්සෙල්ලා මහ පොළොව තලයේ මෙච්චර විනාශ කරේ නැහැ. මිනිස්යා මේ විද්‍යාව ඉගෙන ගත්තට පස්සේ තමයි දැන් ඒකාන්ත විනාශයකට යනවා නතර කර ගන්නවත් බෑ. මනසට නතර කරන්නත් බෑ. පුදුමාකාර වේගකින් පෘථිවිතලේ රත් වෙන්න පටන් ගන්නවා. පෘථිවිතලේ අඩියේ තියෙන ඉන්ධන ගොඩාක් අරගෙන දවලා මතු පිට පෘථිවිතලේ කෙලසලා තියෙනවා. වස්තුව ඉතාමත්ම සාධාරණ විදියට 100ට 1ක් මිනිස්සුયો මුළු ලෝකෙම නැත්නම් මුළු රටකම තියෙන වස්තුව 90ක් විතර කබාසිනියා කරනවා. ඉතුරු ඉන්න විශාල පිරිසකට පොඩි වස්තු ටිකයි තියෙන්නේ. උලා කාලා ජීවත් වෙනවා. නමුත් කවදාකවත් අර තියෙන මනුස්සයා නැති එක නැගෙන හිතන්නේ නැහැ. මෙව තමයි අපි නව තාක්ෂණයෙන් උපයාගත්ත අවජාතක දරුවෝ. එකක්වත් නැතර කරන්න බෑ. ඒව ඒව ගැන වගකීමක් තියෙන අධිකාරී ශක්තිය තියෙන එක එක්කත් ඔළුව නමන්න ලෑස්ති නැහැ. අනිකුත් විශාල ජනතාවට කරන්න දෙයක්වත් නැහැ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරේ රාජා භවතු ධම්මිකෝ. රජ්ජුරෝ ධාර්මික වෙන්න ඕනේ. අජිරු ධර්මක වෙන්නේ නැතුව වැස්සවත් කාලයට වහින එකක් නෑ. ඒ තරම්ම ලෝක විපරිණාම විපරියක විපරිසාව විපරියාසකටපත් වෙනවා. මේක තමයි විද්‍යා දියුණුව කියන්නේ. ඒකට මේක විද්‍යා දියුණුව නම් බුදුරජාණන්සේ පෙන්වන විද්‍යාව මොකක්ද? මේ විකම වචනේ කෙලසගත්තා. විද්‍යා කියන වචනය බුදුහාමුදුරුවෝ ගණනකටත් අපි විද්‍යාව අවිද්‍යාව කියලා පාවිච්චි කරනවා. ඉස්කෝලේ උගන්වන කුණු හරපටත් විද්‍යාව කියලා කියනවා. ඉතින් ඒක නිසා අපි ඉස්කෝලේ යන කාලේ මම තේරුණේ විද්‍යාපන්තිය. මමට වැඩි අදක්ෂ කට්ටිය කොමර්ස් පන්තියේ තියෙන හුඟාක්ම මැට්‍රෝ ටික කලාපන්තියේ තියෙනවා. ඉතින් අපි ඊට පස්සේ සිංහල ඉගෙන ගැනීම නතර කරා, බුද්ධ ධර්ම ඉගෙන ගැනීම නතර කරා, විද්‍යාව විෂය ඉගෙනගෙන සියලු සයන්ස් කාර්යෝ නැසෙන සුළුයි කියවා මිසක සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි කිව්වේ නෑ ඒ කාලේ. අපි සයන්ස් කාර්යෝ. ඊට පස්සේ මම පශ්චාත් උපාධි මට්ටමක් කරන්න තේරුණා මේ විද්‍යාව කියන්නේ බොරුවක් කියලා තේරුම් ගන්න. හැබැයි මට පොඩි කාලේ ඉඳලම තේරෙනවා අධ්‍යාපනය කියන්නේ තද්ද බල ලෝකෙ හිනස්සන විහිළුවක් කියන එක නම් තේරලා තියෙනවා. ඒ හැම විභාගයකටම යනකොට මම පුදුමාකාර විදිහට විහිළුවට ලක් කරනවා. මම කොහොමඩක්වත් එහෙම පාඩම් කරන්න කැමති නැහැ. හිතට එන දේ ලියනවා. ඉතින් පාඩම් කරන කට්ටිය ෆේල් වෙනවා මම පාස් වෙනවා. තටම තටම පාඩම් කරන කට්ටිය ෆේල්. මට කිසි ගාණක් නැහැ. දන්න ටික ලියලා එනවා. මම මහා ලොකු සම්මාන ලබන්නේ නැහැ. අන්තිම විද්‍යාධ්‍යාපනය තමයි මට හම්බුනේ හැබැයි හොඳක් තියෙනවා විද්‍යාව හරියට කරන විද්‍යාවෙම තියෙන විද්‍යාව බොරු කියන. නමුත් ਸਰවඥාන්සිකේ විද්‍යාව ਸਰවඥාන්සේ පෙන්වන මේ අවිද්‍යාවේ අනිත් පැත්ත ඊට වඩා උඟක් වෙනස්. එනිසා විද්‍යාත්මකට දරුවෝ දුන්නයි කියලා ලැජ්ජ වෙන්න එපා කමක් නැහැ. හැබැයි ඒ දරුවන්ට පෙන්වන්න ඔయిత වැඩිය මූලික රාග විද්‍යාවක් ਸਰවඥාන් අවුරුදු 2600 කට ඉස්සෙල්ලා කිසිම විද්‍යාගාරයක් නැතුව කිසිම විද්‍යා උපකරණයක් නැතුව උන්වහන්සේ සාක්ෂාත් කරගත්තේ සම්මාදිට්ඨිය හරහා පිරිසිදු කරපු මනසක් කරා. ඒක නෙවෙයි ඊටාම දක්ෂ දෙය. මේසා ගැඹුරු ඒ නෛර්යානික සත්‍යධර්මයේ උගන්වන්න කළු ලෑල්ලක් පාවිච්චි කරේ නැහැ. රටහුණු කෑල්ලක් පාවිච්චි කරේ නැහැ. ওই කිසිම ශාලාවක් පාවිච්චි කරන්නේ නැහැ. ඇක්ටීරියා ගහක් යට ඇක්ටීරියා කොළ ටිකක් උගේ යට ඉඳගෙන මේ සියලු සත්‍යර්මයේ පුතර්ජවචනාංශය ලෑස්ති වෙන අයට දුන්නා. අද මේ පච උගන්නන්න කොච්චර ලොකු ශාලාවල් හදනවද කියලා බලන්න. මේ පච උගන්නන්න කොච්චර උපකරණ ඕනේද? ඒව ටික පාවිච්චි කරන්න දන්නේ නැත්නම් අපේ දරුවෝ මැට්ටෝ කියලා කියනවා. සර්වචනාංශිකේ දේවල් ඉගෙන ගන්න ඔය කිසියම් විද්‍යාගාරයක් ඕන කරන්නේත් නැහැ. කිසිම යන්ත්‍රෝපකරණ ඕන කරන්නේත් නැහැ. උන්වහන්සේ මේ වෙලාවට ඉදිරිපත් වෙච්ච දේ අරගත්තා වෙන්නලා. නිසා උන්වහන්සේ වෙන්න පුදී පටාචාරාට සෝපාකට සුනීතලාටත් එක වගේ. එහෙම නැත්නම් ඝනක මොග්ගල්ලාන වගේ සාරිපුත්ත මොග්ගල්ලාන වගේ ඉහළම ශ්‍රේෂ්ඨ උගතුන්ටත් එක වගේ මේකේ තියෙන්නේ ලෝකයා මනින්නේ එකතු කිරීම අනුවනේ. බුදුරජාණන් වහන්සේ ක්‍රමේ තියෙන්නේ ගෙවන් කිරීම අනුවනේ. ගෙවන් කිරීම දැනගන්න ගොඩක් එකතු කරපනාට ගොඩක් අමාරුයි. ගෙවන් කෙරුවොත් එයාට පාඩුවක් සිද්ධ වෙනවානේ. නමුත් ගෙවන් කෙරුවත් එකතු කරත් ගෙවන් කිරීමයි සම්මාදිට්ඨිය කියලා දන්නේ කරාට කොච්චර වස්තු තිබුණත් කොච්චර නම්බු නාම තිබුණත් බුදුන්ගේ කීර්ති නාමයේ ශ්‍රද්ධාවෙන් දිවන කරන්න පුළුවන්. යාට ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඒක නිසා වස්තු වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බාහිර දේවල් වල නෙවෙයි තමන්ගේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි දෙකේ ඒක නිසා සරුවචනාංශය කියන්නේ හැම දෙයකටම කලින් මේ දෘෂ්ටිය පිළිසුදු කරගන්න. එහෙම නැත්නම් තමන් බලන කණ්ණාඩි දෙක පිය ගන්න. ඒකේ මොනවා හරි ජරාව ගෑවිලා තියෙනවා නම් කොයි වෙලාවෙත් පේන එක අවලක්ෂණ වෙලා නැත්නම් අඳුරු වෙලා. ඉතින් අපිට අද වෙලා තියෙන්නේ ඒක කරන්න වෙලා නැහැ කියන්නේ. මේ මේ මේ සම්මාදිට මිච්ඡාදිට උගන්නන සාසනෙත් අපිට ඒක කරගන්න වෙලා නැහැ ඒ තරම්ම කෙලෙස් ඝන බහලයි ඒ තරම්ම මායයා ලාභ සත්කාර හරහා අපිව මෙහෙवला තියෙන්නේ නමුත් ඒකට ඇත්තට දෙවන්නේක් බලපාන්නේ Tamanට හරියට තේරෙනවා නම් මේක ඉගෙනගත යුත්ත දත යුත්ත හල යුත්ත කියලා මොනම බාධාවක්වත් නැහැ. දේශනා නිම කරමින් මම කියන්න කැමති යම් කිසි කෙනෙක් මේ සම්මාදිට්ඨියට උදව් වෙන්නා වූ මේ සතිය සම්මා සතිය හරියට ප්‍රගුණ කළොත් ඒ කෙනාට එකක් අහන්න පුළුවන් කාටද පුළුවන් මගේ සතිය මට වඩා ගන්න දෙන්නේ නැතුව බාධා කරන්න. මේ ලෝකෙ කිසිම බලවේගයක් නැහැ. Tamange සතිය ඔබ සතුටුමත් වෙන්න එපා කියන්න හෝ මගේ උඹේ සතිය කඩනවා කියන කිසිම දෙයක් ලෝකේ නැහැ. ඒ වගේම කිසිම ඉරියව්වක් කිසිම ස්ථානයකුත් නැහැ සතිය පවත්වන්න බැහැ. ඕනම ඉරියව්වක් ඕනම තැනක සතිය පවත්වන්න පුළුවන්. ඒක හුඟක් සතිය තියෙන කෙනාගේ වැඩේ. අපි මේ භාවනා මධ්‍යස්ථාන කරන්නේ සියලු සැප පහසුකම් දීලා සතිය හඳුන්වලා දීලා ඒ හඳුන දීපු සතිය විවිධ විෂමතා යටතේදී ක්‍රමයෙන් තන වඩාගෙන යෑම තමයි අපි ගෙවල් දොරවල් ගිහිලා කරන්නේ. ඒ වෙනතු ගෙවල් දොරවලට ගියාට පස්සේ අපිට ලැබෙන දේවල් බාධාවට අපි සලකන්නේ. ඒක සාධකයට සලකනවා. ඒ කටයුතු කරන කරච්ච ලස්සෙත් මේ සතිය පවත්වන්න පුළුවන් නම් නැත්නම් සතිය පවත්වන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවනම් හොඳට මතක තියාගන්න කවදාකවත් වරදින්නේ නැහැ. ඒකාන්තෙම අපේ ගමන මේ මිච්ඡාදිට්ඨිය ඉඳලා සම්මාදිට්ඨියටයි. අපි සැක කරාට සරුවචනාංශික ඒකාන්තය නෛර්යානිකයි ඕපනයිකයි කියලා කතා කරනවා. වැරදි තැන ඉඳලා හරි තැනට යන්නේ. කෙලෙස් දුරවන් වෙනවා ප්‍රතිපදාව දියුණු වෙනවා Tamande එnde ende ende ende විශ්වාසය වැඩෙන පටන් අර ගන්නවා. ඒක සිද්ධ වෙන්නේ තෝක තෝකං කනේ කනේ කියන ප්‍රතිපදාව හැටියට ටික ටික ක්ෂණයක් ක්ෂණයක් පාසා. ඉතින් ලොකු අතු අල්ලන්න යන්නත් එපා. මේ ලැබෙන පුංචි ප්‍රගතිය කඩා හෙලා ගන්නත් එපා නිතිපතා ශ්‍රද්ධාවෙන් සදී පැහැදී සිටගෙන මේ අල්ලගෙන යන ගමන අල්ලන්න පටන් අරගත්තොත් ඒ හීන් සැරේ අන්තිර මහා සැරයක් පාටපත් වෙලා Tamanට කන්ද පහමුලේ ඉඳලා ලෝකෙ දිහා බලන බැල්මත් කන්දක් උඩට ගිහිලා ලෝකෙ දිහා බලන බැල්මත් අතර වගේ මිච්ඡා දිට්ඨියක ඉඳලා සම්මා දිට්ඨියකට ගියාට පස්සේ වෙනද බලපු දෘෂ්ටි කෝණයෙන් වෙනස්ව දැක ගන්න පුළුවන් වෙනකොට ඒ අවිද්‍යාව දුරු වීම සම්මාදිට්ඨිය පහළ වීම අනුවයි ධර්මයේ වැටහීම වෙන්නේ ධර්මයේ අනුවයි බුදුන් දකින්න. නිසා සියලු දිනාට දැනුපත් කරන්නේ සෑහෙන කැපකිරීමක් මේ කරගෙන යන වැඩේ නිසා ඇත්තවෝ මිච්ඡා සංකල්ප මිච්ඡා දිට්ඨි එක විදිහට කියනවා අපටිපත්‍ය අවිද්‍යාව එතන මිච්ඡා පටිපත්‍ය අවිද්‍යාව සාමාන්‍ය නොදැනීම සහ වර්ධවවට ගැනීම මේ සතියේ බලමයිමෙන් තම තමන්ගේම අස්පනා අපිට මේ ජීවිතයේදීම දිට්ඨුච්චු කම්මය හරහා දෘෂ්ටිය ඇදපළදු ඇරීම හරහා සියලු දෙනාටම සාක්ෂාත් කරගන්න මේ වැඩමුළු ඒකාන්තින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ સમાප්තියත් සටහන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි